තමයි සී නැතිවීමකදී හෝ නින්දේදී මරණයටපත් වූ චුති චිත්තර කුමක් වේද? කරුණාකර සී නැති වෙලාවක නෙවෙයි සී ඇති වෙලාවක මැරිලා බලන්න. නැත්තම් මරණයටපත් වෙන නිසා නින්ද නැති වෙලාවක මැරිලා බලන්න. එතකොට නම් අල්ලතෑයි. මේ අපිට මේ වෙලේ දුවලා දුවන්න බැරි එක ඔලිම්පික් ගහන්න කතා කරනවා. ඒ සී නැති වෙලාවක හෝ මරණ වෙලාවේ අපි කොහොමද මේ හිතක් අත්දන්නේ? ඒක නිසා මේ සී තියෙන අවදියෙන් ඉන්න වෙලාවේදී හොඳට සතුටුමත් වෙන්න. එතකොට තීරේ මේ ප්‍රශ්නේ එක්ක තේරුමක් නැති එකක් කියලා නැත්නම් වෙනවන්නම් වැඩේ වෙන්නේ සතුටුමත් වෙලාවකට. ඒ කියන්නේ නිින්ද සහ අසතුටුමත්කමේ තොර වෙලාවක. ඒ නිසා මේවා නිකන් අර හිතේ මතුවෙන ප්‍රපංච ඉතින් අපි අපේ විශේෂීෂ්ඨ නෙවෙයි. ඒ නිසා අපි මේව හදාරුවාට අපිට මේ කෙලවර කරන්න බැවිට යන්තම් හරි තනිපනි ගහ ගන්න පුළුවන් වෙන්නේ 100 තියෙන අවදියෙන් ඉන්න වෙලාවක මේ ජීවත් වෙන එක. ඒක ඇල්ලුවොත් නම් නැත්නම් ඒකේ සූර වුණොත් මේ වගේ පැති වලට අපි සාමාන්‍ය නිකන් දේශ මාත්‍රයක් වශයෙන් දැනගන්න පුළුවන් වෙයි ඒක දැනගත්තයි කියලා ඇත්තට මේ චිත්තක්ෂණයට වෙන සේවයක් මොකක්වත් නැහැ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා නිින්දෙන්න ඉස්සෙල්ලා සීනත් වෙන්න ඉස්සෙල්ලා ඒකිතාක් සතිය පිටුන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. ඊගා ප්‍රශ්නේ ආනාපාන හෘදේ ගිය පසු ආනාපාන නිමිත්තේ හිත පිහිටුවගෙන බොහෝ වෙලා සිටී සිටය නොයෙක් දේශනාවර්දී උපදේශ දී තිබෙනවා. විදර්ශනා භාවනා දේශනා මාලාවේදී ෂඩ්ඩින්ටට ගොදුරන සෑම අරමුණක්ම ඇති සැටියට දැකමිනී කළ සබක් කියනවා. ආනාපාන නිමිත්තේ හිත පිහිටුවාගෙන සිටන විට මේ කරන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙනෙමින් හිත යාකාර්ථ ඉල්ලා සිටිමි. ආනාපාන නිමිත්තේ බොහෝ වේලා සිට පිහිටුවාගෙන සිටීම විදර්ශනාවද මේ කර්ණයෙන් පාදා දෙනු මැනවි. මට පේන්නේ අර මේ ප්‍රශ්නේ අන්තිමට එනකොට ඒ විදර්ශනා සමත කියන ප්‍රශ්නේ මාතෘකාව මත වෙලා තියෙනවා. ඒ ආනාපාන නිමිත්ත කියන වචනේ පාවිච්චි වෙන්නේම සමත භාවනා සඳහාමයි. අනිත් වෙලාවට ওই නිමිත්ත කියන වචනේ මතුවෙන්නේ නැහැ. මොකද මේ සමතේ දිහාවට නැතුව ආනාපාන වඩනකොට ආනාපාන සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ආනාපාන සතියේ ආස්වාස් ප්‍රසවාස් දෙකේ වෙනස නැතිවීම සහ සියුම් වීම සූක්ෂම වීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වෙනකොට එහෙම නිමිත්තක් අල්ලන වෙනුවට අනිමිත්ත සමාධිය එහෙ නැත්නම් අපත්‍ය අපත්‍ත්‍ිත විඥාණයට යන්න හදනේ. ඒ නිසා නිමිටි ගැනීම මේ සමතේ පැත්තට යන එක. ඒ වැරදියක් කියන්න හදනව නෙවෙයි මම. සමත භාවනාවේ තමයි ප්‍රතිභාග නිමිත්ත අර්පණා වශයෙන් මේ උග්ඝහිත නිමිත්ත උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත මේ ආපාසයෙන් නිමිත්ත විස්තර කරන්න හුඟක් කරාට සමතේදී නමුත් විදර්ශනා වශයෙන් කරනකොටත් ඒ ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක අල්ල ගැනීමක් නෙමෙයි කරන්නේ ආනාපානයේහි ආනාපාන සතියෙහි බොහෝ වේලා ඉඳීම තමයි හොඳ වෙලාව. ඉතින් මේ ඒ වෙලාවට ශබ්දින්ද්‍රයට ගොදුරන සෑම අරමුණක්ම ඇති හැටියට දැක මෙනෙහි කළ යුතු බව කියවෙනවා. ඉතින් ආනාපානෙ ඉනකොට සාධ්‍යයක් ඇහෙන්න පුළුවන්. හිතට රූපයක් පේන්න පුළුවන්. කයි වේදනාවක් එන්න පුළුවන්. හිතවිල්ලක් එන්න පුළුවන්. ඒව තමයි අනිත් ද්විතීයි අරමුණු. ඒ එනකොට ඒක ඇතිසැටිය කියලා කියන්නේ එන අරමුණට තරහ වෙන්නත් එපා සාදර වෙන්නත් එපා අරමුණ අරමුණ වශයෙන් අරගෙන ආනාපාන ඉක්මවල ගියොත් පමණක් මෙනෙහි කරනවා නැත්නම් ඒ හරහා ආනාපාන දැක ගැනීමට බහුලීගත කිරීමට තමයි මනස්කාරය යොදවන්නේ විපස්සනා කරනකොට ආනාපාන නිමිත්තේ හිත පිටුවා සිටිනකොට මේ කරන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්නේ මේ නිතාය තාත්විකාසිට ආනපන නිමිත්තේ ඉන්නකොට මේක කරන්න බෑ. මේක එන්නේ මේ ෂඩින්දයන් ගොදුරු වෙන අරමුණු ඇවිල්ලා නිමිත්ත පෙරලා දැම්මට පස්සේ තමයි ඒ දේවල් අරමුණක් බාටපත් වෙන. එතකන් ඒවා තියෙන්නේ පසුබිමේ හෝ මුළු ගැන්නිලා මුළු ගැන්නිලා තියෙන තාක්කල් සමත වශයෙන් කරන කෙනා නිමිත්ත පේන්න පටන් අරගනි. යම් වෙලාවක මේ ශරීරය අතුකොතු වෙන බාහිර දේවල් ප්‍රසිද්ධ වෙනකොට අරමුණේ හිත හිටින්නේ සතිය නැති වෙනවා අරමුණ නිමිත්ත නැති වෙනවා. ඒ නිමිත්ත ඉඳදී මේ දේවල් කරන්න බෑ. විපස්සනා වින්නකොට නම් කරන්න තියෙන්නේ නිමිත්ත පිළිබඳ කතාවක් නෑ. ආනාපාන සතිය ඉන්නකොට නොඑක් ශබ්ද වේදනා හිතවිලි එනවා. ඒවා සාමාන්‍ය මට්ටමේ තියෙන තාක්කල් ඒවා හරහා ඒව ගණන් නොගෙන ආනාපානේ බලන්න. යම් විදියකට ඒක බරපතල වෙලා ආනාපානේ යටපත් කරගෙන තලාව බාගෙන ගියොත් පමණක් මෙනෙහි කරන්න කියන එක කියනවා. ඉතින් මේ දෙක මේ දෙකම කෙනෙකුට අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මූල ධර්ම වශයෙන් ආනකොට ඒ වගේ උත්තරයක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ. කර්තෘ ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතේදී අපාගත නොවි සිටීමට සිත සකස් කරගත යුතු ආකාරයේ කරුණාවෙන් පහදා දෙනමින් බගපත්ව ඉල්ලා සිටිනවා. ඉතින් මේ අපි කියමු තව ටිකක් මේ අනාථපිණ්ඩික වාද සූත්‍රය ඒක තමයි මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ මේක ටැබ්ලට් එකට හරි ඉන්ජෙක්ෂන් එකට හරි හදලා දීපු එකක් නෑ. මේක ටිකක් දිග උත්තරයක්. ඒ කියන්නේ මේක යෙදිලා යෙදිලා කරන්න ඕන එකක්. එහෙම එකක් තියෙනවනම් මම හිතන්නේ මේ බුදුරජාන් වහන්සේ කාලේ සෑහෙන හොඳ ඉල්ලුමක් තියෙන ඉඩ තිබුණා. නමුත් බුදුරජාණන්සේ කිව්වා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ මන්නාසන්න මොහොතේ එන බව දැනගෙන මරණයට එන්න ඉස්සර වෙලා පුළුවන් තරම් සතියෙන් ගතකරනද නැත්නම් මැරෙන જાතියක් බව මතක තියාගන්න. තමයි මැරෙන කෙනෙක් බව නිතරම ඒකට කියන්නේ මරණ අනුස්සති භාවනාව කියලා. ඒ සතිය එතකොට තේරෙන පටන් අර ගන්නවා මරණයක වෙනකම් ප්‍රමාය ජීව තමයි ප්‍රමාදය කියලා කියන්නේ. මරණ එන බව දැන දැන දැක දැක අප්‍රමාද වීමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අවසාන වෙනකන් ඉඳලා ඒ වෙලාවට මේ මොනාරි මන්ත්‍රයක් හරි කුරුකමක් හරි විශේෂ උපක්‍රමයකින් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තනිකර ඇදහිල්ලකට වැටෙනවා. ඒක නිකා මේ ප්‍රශ්නෙන් පැන යාමක්. කිසියම් දෙවන්නේකට මේක කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් මරණ බව දැනගෙන ඒක සීපත් කරමින් මරණයට යන්න ඉස්සර වෙලා හැකිතාක් සත්‍ය කියලා කියන්නේ මරණය අනිත් පැත්ත. මරණය සත්‍යයෙන් තමයි අප්‍රමාදයෙන් තමයි ප්‍රබුද්ධ වෙන්න පුළුවන්න්නේ පිබිදෙන්න පුළුවන්න්නේ. ප්‍රමාදයෙන් තමයි මරණයටපත් වෙන්නේ. ප්‍රමාදේ මරණය හා සමානයි අප්‍රමාදේ බුදු වීම හා සමානයි. ඒ නිසා මරණ මොහොත එනකන් ඉන්නේ නැතුව ඉස්සරහට ගණ්ඩායි බුදු කෙනෙක් කරුණාවෙන් මේ ධර්ම කාරණා ඉදිරිපත් කරන නිසා කෙටි උත්තර මේකට නැති බවත් සතිය වඩන එකයි විශේෂයෙන්ම මේ අනාථපිණ්ඩිකවාද සූත්‍රයේ හරියට මාතෘකාවටම ඉලකලා කතා කරලා තියෙනවා. සති සතිපට්ඨානේ එහෙම නැත්නම් මේ එලෙබසිටි 100 වැඩිම තමයි දිග නමුත් අනිවාර්යයෙන්ම හරියන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ යමක් දකින්න විට හිතේ ඇතිවෙන මනාපමනාප තත්ත්වේ වළක්වා ගැනීම සඳහා ඇහැට දකින්න ඕනෑම දෙයක් ධාතු කොටක් වශයෙන් සැලකීම ප්‍රගුණ කළොත් සිටී ඇතිවෙන මනාපමනාපම කාර්යවාගත හැකිද නේද මේ පිළිබඳ උපදේශ පතමි මේක සාමාන්‍යයෙන් මේ සිව්පසයට සම්බන්ධ කළ සර්වචනාංශේ දේශනා කළ තියෙනවා සිවුර කියන්නේ ඇඳුම් ආහාර වසන ස්ථාන සහ බෙහෙත් පරිකර පාවිච්චි කරන හැම වෙලාවෙම ඒ දේවල් ඔක්කොම ධාතුමත්කෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ සබ්බානි පන ඊමානි අධිකුච්චනීයානි මම පූතිකායන් පත්ව අතිවිය දිකුච්චනීයානි ජායති කියලා පින්නපාත ටික අතේ තියාගෙන සිහිපත් කරන්නයි කියලා කියනවා මේ පින්නපාතේ ධාතු මාත්‍රයි බුදු පටවියාපෝ තීජ ප්‍රමණයි නිස්සත්තු මේකේ සත්‍යෙක් නැහැ නිජීවෝ ජීවියෙක් නැහැ ශූන්‍යයි ආත්මභාවයේ ශූන්‍යයි තදුප බුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මත්තකෝ නිසත්තු නිජීව ශුන්‍ය මේක බොහෝ පරිබුඤ්ජණය කරන්න හදන පුද්ගලයා වෙන මමත් ධාතු මාත්‍රයි නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි මේ පිරිසිදු දේ මම අත ගන්න ඉස්සෙල්ලා බොහොම වටිනා දෙයක් ඕන කෙනෙකුට අවිල කන්න කියන බර නමුත් අත ගෑවිච්ච ගමන් කටට ගෑවිච්ච ගමන් බඩට ගිය ගමන් අසුචි වශයෙන් පිටවිච්චාම කිසි කෙනෙකුට පෙන්වන්නවත් බැරි තරම් අපුලකටපත් වෙනවා අන්න එවැනි ස්වරූපයක් ඇති කායකටයි මේක දැන් දාන්න හදන්නේ කියලා ඒ ගන්න සිව්පසය ධාතු වශයෙන් බලන්න කියලා කියනවා මේක තමයි අදහස නමුත් ඒක මේ ඔක්කොටම හරියන උත්තරයක් නෙවෙයි. සමහරු මේ පිළිකුල වශයෙන් බලන සමහර ධාතු වශයෙන් බලන සමහර උපේක්ෂා වශයෙන් බලන. ක්‍රම තුනක් මේකට තියෙනවා. මේ සංඛාර උපේක්ෂා ඥානයේදී ප්‍රතිකූලව උපක් උපේක්ෂාව සංඨාති කියලා කියනවා ප්‍රතිකූල පිළිකුල ඇති වෙන්න පුළුවන් නැත්නම් උපේක්ෂා වෙන්න පුළුවන්. පිළිකුල ඒ උපේක්ෂා වෙනකොට නම් ධාතු හරහා තමයි යන්නේ. පිළිකුල එනකොට අනිවාර්යයෙන්ම ධාතු හරහා යන්න ඕන කමක් නැහැ. ඒක නිසා මේ පුහුණුවක් විදියට පිළිකුල් භාවනාව හෝ ධාතු මනස්කාරය හරහා උපේක්ෂා හෝ ඇති කරන්න අරුතර ස්වාමීන් වහන්සේ පාසඳන් ගැටළු අනුකම්පා කර පහදා දෙන මේ ඊටබෑගත් විලා සිටිමි. විඥානයේ අනිත්‍ය බව ක්ෂණයක් පාසා ඇති වෙන වෙනස් වෙන පැහැදිලි කරන අතරම භාවනා කිරීමේ සිට එකඟ කර ගන්නට උපදෙස් ලැබේ. ඒ නිතනින්ම වෙනස් වෙන සුළු විඥානයේ සමග මේ උපදේශ කල්පා ගන්න ආයුරු පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි සම්මා සම්බුදු සරණයි. ඉතින් මේක ඇත්තටම මේ තර්ක මනසකට මතුවෙන ප්‍රශ්න සාධාරණයි. සාධාරණයි කියලා කියන්නේ නිතර වෙනස් වෙන සුළු දෙයක මට හිත එකඟ කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට දෙකක් තියෙනවා දෙකම හෙල්ලෙන සුළුයි. ඒ දෙක නිශ්චල දෙයකට හෙල්ලෙන දෙයක් එකතු කරනකොට නම් ප්‍රයත්න කරලා හොල්ලන්න නැතුව තියාගෙන අරකට සම්බන්ධ කරන්න පුළුවන් දෙකම හෙල්ලෙන සුළු දෙයක් නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ දෙකම එක කයකාකාර වේගෙන් හෙල්ලෙන්න ගන්නකොට දෙක එකතු වුණා වගේ වෙනවා. එච්චරයි මේකේ කරන්න පුළුවන් දේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා විඥානයේ ශීක්‍රයෙන් වෙනස් වෙන දේ අරමුණෙත් ගන්න ඉස්සරහට ගන්න රූප කර්මස්ථානේ මුද්දටම කිට්ටු ආසන්න උත්සන්න තත්ත්වර දිනු කළා දිනු කළා දිනු කරලා ඒකෙත් තියෙන අණු නෙවෙයි පරමාණු නෙවෙයි කුඩා කොටස් නෙවෙයි ඒකේ ශක්ති බවට පත් වෙනකම විනිවිද දැක්කොත් විඥානයේ ශක්තියක් බවට පත් වෙනවා ඒක ශක්තියක් බවට පත් වෙනවා ඒ දෙකේ සෑහීමක් සීහීමක් පිරීමක් පිරිද්දීමක් කරන්න ඕන. එහෙම නැතුව විඥානයේ වේගය වෙනස් වෙනදී රූපේ නිට්ටය කියලා ගත්තොත් යාදක රතන රත සමග පෑහීම නැත ලාකඩේ එහෙම නැත එකක් රත් වෙත එකක් පෑහෙද කියලා පස්සේ කතා කරලා ඉස්සලන් තියෙන යාදක නොරතරත සමග පෑහීම නැත බලන අරමුණ විඥානයේ වේගයට හා සමාන කුඩා අණු කුඩා අංශු වලට කඩලා ඒකේ තියෙන ශක්තිය දැක ගන්නකම්ම අරමුණ විනිවිද දැක්කොත් විඥාන ශක්තිය සහ ධාතු රූප ශක්තිය අතර සමග පැහැීමක් කරන දෙකම රත් වෙන්න ඕනේ. එතකොට යාදක රත්න රට යාදක දෙකම රත් වෙනකොට පැහැයි. එහෙම නැත්නම් කරන්න හදන්නේ ලාකඩෙන් අවුලනවා වගේ එකක්. ඒක වැඩි කල් යන්නේ නැහැ. ඒක නිසා අරමුණ ඊ타මත්ව සමීත ඊ타මත් උත්සන්න ඊ타මත්ම ආසන්නව බැලුවොත් තේරෙයි ඒකේ ශක්තිය මේකේ ශක්තිය. ඒ දෙක එක. ඒ සමාන වුණාට පස්සේ ඒ දෙක අතරේ එකඟතාවයක් ඇති වෙනවා. හරියට මේ පණින පිම්මට වෙඩිචින වගේ. එහෙම නැත්නම් සමාන වේගයෙන් ගමන් කරන කෝච්චි දෙකකින් එකින් එකට මාරු වෙන්න පුළුවන් කිසි කරදරයක්. නැත්නම් පිටින් පිටියට මාරු වෙන්න පුළුවන් කෝච්චි පෙට්ටි දෙකම එක වේගයෙන් යන නිසා පිටියෙන් පිටියට එක දිගේ විතරනේ එක පිටින් අනිත් අනිත් කෝච්චියටවත් මාරු වෙන්න පුළුවන්. කෝච්චි දෙකම එක වේගයෙන් යනවනම් ඉතින් ඒක තමයි බුදුරජාණන් අපිට පෙන්ලා දීලා තියෙන මැජික් එක. ගර්ථ ස්වාමීන් වහන්සේ යෝනිසමනස්කාරය හා සත්‍ය අතර ඇති වෙනස පෙන්වා දෙන්නේ. මෙතන මේ යෝනිසමනස්කාරය කියලා කියන්නේ යෝනිසෝ කියන විශේෂණ පදයේච්චි මනසිකාර චෛතසිකය. එතකොට සත්‍ය චෛතසිකයයි මනසිකාර චෛතසිකය අතර වෙනස පෙන්වන්න කියන්නේ. මනසිකාරයෙන් කරන්නේ අරමුණකට හිත නැංවීම. සතියෙන් කරන්නේ එහෙම ඉදිරිපත් වෙච්ච අරමුණට හිත එළඹ සිටීම මුළු හදින්ම හිතට මේ අරමුණට මේ සාදර වීම තමයි සතිය කරන්නේ. එදා කෘත්‍ය දෙකක් ඒකේ තියෙනවා. Taman තුර නැගීන ක්ලේශ හඳුනාගෙන යටපත් කළ හැක්කේ සතියෙන් සිටීමෙන්ද නැතොත් යෝනිසමනිස්කාරෙන්ද නැගීන කෙලෙස් යටපත් කිරීමට සතිය ක්ෂණිකවම යොදාගත හැකිද? නැත්නම් එලෙස පැවිසත පුරාම සතියෙන් සිටිය යුතුද? මේ සඳහා එන ඇත්තටම මේ යෝනිසමනස්කාරය තමයි සතිය ඇතිවෙන්න ආසන්න කාරණා වෙන්නේ ඒක ඔය මේ අභිජා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යෝනිසමනස්කාරය තියෙනවනම් යානිතරම නරක දේවල් අයින් කරලා හොඳ වැඩ කරමින්, කල්යාණ මිත්‍රය ඇසු කරමින් බණ දාම් පුහුණු කරනකොට සතිය ඇති වෙනවන සතිය යම් කිසි මට්ටමකට Java කැවුනට පස්සේ තමයි කෙලෙස් සංසව ගන්න පුළුවන්. ආරම්භක සතියට බෑ. ඒ නිසා සතිය නිතරම මේ වේග කැවෙන්න, Java කැවෙන්න ඕනේ. ඒක නිසා භාවනා පරියන්කට ගිහිල්ලත් සෑහෙන සමාධියක් සතියක් ආවට පස්සේ තමයි ඒකේ මේ මේ කෙලස් වැඩ කරන ස්වරූපේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක මේ සතිය ස්වභාවය නෙමෙයි සුපතිත්තිත සතියේ Java කැවිච්ච සතියේ ස්වභාවය කියලා හිතා ගන්න. ඒකයි මේ සතිපට්ඨානයක් කරන ਸਰවත්‍ංශය සඳහන් කරන්නේ. දැස් වසාගෙන හොඳින් බණස බණදේශනාට අංකම් දෙන සමහර අවස්ථාවදී මුළු සිතම සැහැල්ලි වී ගොස් ආවෙන සැපවත් බවක් දැනේ. වන දේශුමද ටිකටම ඇති මිසි මේ වන්නේ කුමක් මේ වන්නේ කුමක්දයි පහදා දෙන්න. ඉතින් මේක අර මේ හිතක් මොනවාරි අරමුණකට එල්ල වුණාට පස්සේ ඒකේ මේ ආචාර්ය අద్භූත වැඩ වගේක් යනවා අපිට හිතා ගන්න බෑ. ඒක නිසා ඒ වෙලාවට මේ හිත විස්්‍රාම වෙනවා, කය විස්්‍රාම වෙනවා. හරියටම වැඩක් ශිල්පයක් හරි, චිත්‍රයක් හරි, ගානක් හදනකොට හරි ඒක 100%ක්ම අදහගෙන වැඩ කෙරුවොත් කවදාකවත් වෙහසක් නැහැ. ඉබේ මේක කලාකෘතියක් වශයෙන් තමයි ඒ චිත්‍රය ඇතුලේ ජීවත් වෙනවා වගේ බණක් අහනකොටත් ඒ වගේ මේ හැම දෙයකම තියෙනවා මේ දෙක විරසක වුණොත් ගැටුමක් ඇති වෙනවා එහෙම නැත්නම් ආතතියක් එනවා දෙක මේ සම මේ සම්පාත වුණොත් විස්රාම වීමෙන් දැනගන්න පුළුවන් ඒ දෙක සම්පාත වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකට සමාධිය කියලා තමයි හුඟක් වෙලාට මේ සාමාන්‍ය විවහාරදී පාවිච්චි කරන සමාධිය කියන එක තමයි. ඊළඟට ඉංග්‍රීසි ලියලා තියෙන්නේ Whenever sir during meditation I come to the uh, autopilot state uh, in about 10 minutes and continue on. However, in daily life my meditation uh, of moods and uh, reactions have increased. Understand how within bracket I or inverted commas or mine cause problem and letting go ceases problem and immediately. Can understand the concept of anicca and dukkha hmm, anicca dukkha anatta in the daily life but during meditation I am uh, sucked into the autopiloting state only please explain ඉතින් මේක ඇත්තට මේ වෙලාවේදී මේ the the situation explain that uh, half boiled situation someone has to continue for long then only when whenever the proper momentum happens when the proper uh, acceleration happens uh, these things will be sorted out for the moment if this thing happen the best example best advice uh, can give is uh, to continue this meditation uh, without trying to justify or without trying to uh, understand the, the mechanism behind, that does not indicate that you are going to cheat yourself, but uh, I am telling is when you are continuing, one day uh, one can understand how this is happening. For the moment, don't worry about the engine, you just look at the switchboard and run the car. Later you can learn the, how the engine is running. So, this indicates a good state. Uh, main thing is to continue not only with the 10 minutes, try to autopilot in state about 15 minutes, 20 minutes, likewise with determination, increase the time gap, so and more and more you will be seasoning or mastering the situation and later everything will be sorted out by the, uh, the momentum of the mindfulness. ආනාපානසති භාවනාදී හුස්ම රැල්ල සීම පවතී. එයින් පසු ගත යුතු පියවර කුමක්ද? පියවර ගැන පැහැදිලි අවබෝධයක් දැනගෙන කැමැත්තෙමි. ඒ තව තවත් සියුම් තත්ත්වෙන් අතිසියුම් තත්ත්වයටපත් කරන එකයි උපදේශය. මේක එහෙම වෙයි. ඒකට ලෑස්තිලා යන්න. සක්මන් භාවනාදී පය පොළොවට ස්පර්ශ වීමේදී පය පොළොවට ඇලෙන්නාක්ෂේ දැනේ. මෙසේ වන්නේ ඇයිදයි පැහැදිලි කර දෙන්නේ. මේ ඇලෙන ගතිය දැනෙන්නේ ආපෝ ධාතුව ඒකේ ආබන්ධන සහ පග්ඝරණ ලක්ෂණේ තියෙනවා. පිටු කරන සහ වැగిරෙන ගතිය. ඒ පිටු කරන ගතිය දැනෙන්නේ මේ කොහොල්ල ගොඩක් උඩ විදිනවා වගේ ප්ලාස්ටර් එකක් උඩ විදිනවා වගේ ඒ ගැලවෙන කොටත් මේ ඇලවෙන දෙයකින් පය ගලවනවා වගේ මේකට කියන්නේ මේ ආපෝ ධාතුව වැగిරෙන භාවයේ වැగిරෙන භාවයේ ගරු පැත්ත ආපෝ ධාතුවේ ලහු පැත්ත තේරෙනකොට ඇලෙන ගතිය තමයි තේරෙන්නේ. ඒක හොඳයි. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මේ තුනම පළමුව ගෙවා දමන්නේ කුමක්ද? අවස්ථා කිටියෙන් පහදා දෙන්නේ ඊටමත් මෛත්‍රී නිලා සිටීමේ මේක ආනපන සති සූත්‍රයේදී සඳහන් කරලා තියෙන ඉස්සලා කාය සංස්කාර වචී සංස්කාර ගැන සලසුමක් කියලා නෑ ඒකේ. නමුත් අටුවාව පිළිගන්නවා වචී සංස්කාරය තමයි ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ විතක්ක ਵਿਚාර කීකරු වෙලා. ඒතකොට තමයි කාය සංස්කාර සංසිද්ධෙන්නේ ඊගාට මනෝ සංස්කාර සංසිද්ධනවා කියන එකයි තියෙන්නේ. මේක මම හිතන්නේ මේ චුල්ල වේදාල සූත්‍රේ මහ වේදාල සූත්‍රේ මේ ප්‍රශ්නේ කෙලින්ම අහලා උත්තර තියෙනවා. ප්‍රායෝගිකව පෙන්ලා දීලා තියෙනවා ආනාපාන සති සූත්‍රේ. ස්වාමීන් වහන්සේ භාවනාවේදී හිත සමාධිගත වෙන්නේ බොහෝ අවස්ථාවලදී උස කණුවක කන්දක් වෙන ස්ථානයක සිටින බව පෙනී යනවා. මේ දෘෂ්ටි මායාවක්ත මේදී පිළිපැදිය යුතු ආකාරය කරුණාවෙන් පාදා දෙන්න. මේකට ඇත්තටම තේරගතාවක නිදර්ශනයක් පෙන්ලා දීලා තියෙනවා මේ දුරස්ත බැල්ම පිළිබඳව සතිමත් වෙන්න වෙන්න වෙන්න තමන් මේ බැලුම් කණු බැලුම් ගලක් උඩ නැග්ගා වගේ කුළුණක් උඩ ඉඳලා බලන්න වගේ දර්ශනේ තියෙනවා නමුත් දර්ශනේ සම්පූර්ණ ස්වාධීනව සිටිනවා Tamanට පැත්තකින් දලා බලන්න පුළුවන් ඒක දෘෂ්ටි මායාවක් නෙවෙයි මේක මේක නැති වෙලාවට තමයි දෘෂ්ටි මායාව තියෙන්නේ මේ මායාව ගැලවෙන වෙලාව මේ අමායා කියලා තමයි අපි කොළේ අචුවාලදී අමායා රීෆ් මායාව ගැන අහනවා නමුත් මේක මට කියන්න තියෙන්නේ මායාව ගැලවෙන වෙලාව ඒක නිසා මේක දිගටම ඒ මට්ටමට ගියාට පස්සේ හොඳට බලන්න ඒ භාවනාදී හිත සමාධිගත වෙනකොට අනිවාර්යයෙන්ම සතියක් තියෙනවා. මේ වෙලාවේ පේන සතිය, පවතින සතිය අතින් අල්ලන්න පුළුවන්. හොඳට තේරෙනවා වෙන දෙයක් බලන්නත් බෑ, අහන්නත් බෑ, ස්පිල්ලංගවත් ගහන්න බෑ. ඒකම යදෝපිකෙම යෙදෙනවා. ඒ නිසා මේක මේ බුදුහාර මේක පිළි අරගෙන සතිය මේ රූපක පෙන්නකොට පෙන්ලා තියෙනවා සතිය මේ ඇත්තටම වැඩින්නේ වැඩනකොට කන්දක් උඩ ඉඳලා බලන බැල්ම මේ බැලුම් මේ ඔත්තු බලන්න හදලා තියෙන කණු චීන ටවර් එකක් උඩ ඉඳලා බලන එකක් තමයි පෙන්ලා දෙන්නේ. යම් යෝගාවචරයේ චිත්ත තරංග වලින් අදහස් වමාරු කරගන්නේ විදර්ශනා ඥාන වලින් ලැබෙන හැකියාවෙන්ද? හෝ එසේනම් නොඑසේනම් ධ්‍යාන වලින් ලැබෙන සමාධි බලයෙන්ද? එතන යම් අධිමානසික ශක්තියක්ද කරුණාකරමේ පැහැදිලි පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම මේ චිත්ත තරංග වලින් අදහස් වමාරු කර ගන්නවා කියලා කියන්නේ එච්චරම ඔය පිළිසිදු අදහසක් නෙවෙයි චිත්ත තරංග කියලා කියන්නේ ඉතින් මේ හිත වැඩ කරන්නේ ඒ තරංගාකාරයෙන් තමයි. ඉතින් අදහස් වමාරු කර ගැනීම මේ තිරිසන් ලෝකේ අනන්ත අප්‍රමාණ අදහස් වමාරු කර ගන්නවා. ඒ යත්තන්ගේ මොළේ ඇති වෙන ඒ මේ රසායනික ද්‍රව්‍ය මතින් ඇඩ්‍රිනලින් ස්‍රාවය හොඳටම වෛද්‍යවරු වෛද්‍ය සාහිත්‍ය පිළිගත්ත දෙයක්. ඒ ඇඩ්‍රිනලින් ශාවයක් ඇති වෙනකොට එක්ක එක්කෙනෙක් සටනට පැනලා මරනවා එහෙම නැත්නම් දුවනවා. ඒ දෙක එකක් එන්නේ මේ එකනකින් එක්කෙනෙකුට අද සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ එක එක්කෙනෙක් තුල ඇඩ්‍රිනලින් වැඩි ශාවයක් ආවොත් ළඟ ඉන්න ඔක්කොම කුලප්පු වෙන්න පටන් ගන්නවා. එක්ක සටනට එනවා එක්ක දුවනවා. ඉතින් ඒ වගේ ගොඩාක් රසායනික ද්‍රව්‍ය හඳුනාගෙන තියෙනවා. මේවා රසායනික ක්‍රම වලට විස්තර කරන්න පුළුවන්, චිත්ත තරංග වශයෙන් කියන්න පුළුවන්, නානා විදිහට කියන්න පුළුවන්. නමුත් මේක මේක කිසි මැජික් එකක් නැහැ. මේක අර ක්‍රම මේකයි මේකයි කියලා තේරුම් ගන්න තියෙනවා. ඉතින් මේක අධිමානසික ශක්තියක්වත් ධානයක්වත් මේ විපස්සනාවක්වත් නෙවෙයි කාගෙත් නිතරම සිදුවෙන එකක්. නමුත් අර භාවනා කරන යනකොට මේකේ කොච්චරක් මෙව නිසා අපි අනුන් කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ නැත්නම් තමන්ගේ න්‍යාය පත්‍රයට තමන්ට වැඩ කරන්න පුළුවන්ද කියන එක දකිනකොට මේ එකම චිත්ත තරංගයක්වත් අපිට ඕන විදිහට වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ ඒ වගේ හේතුඵල ධර්ම අනුව ඒක ඇත්තටම අපි 16ක් විදිහට වාලෙක් විදිහට බල්ලෙක් විදිහට පාවිච්චි කරනවා. ඒකයි ਸਰවචනන්ති කිව්වේ ඔය මේ මේ මේ සූත්‍රේ මට මතක නැහැ එක එක යක්ෂයෝ ප්‍රේතයෝ අපි වාහන වශයෙන් පාවිච්චි කරනවා. කුමර වාහන කුමරි වාහන වශයෙන් උතුරු දිශාවට යන කෙනෙකුට ආවේශ වෙලා එයා නිකම්ම ලිෆ්ට් එකක් ගන්නවා. ඔය දෙල්ලම කරන්නේ. ඉතින් මේ තරංගවලිනුත් ඔය වැඩේම තමයි කරන්නේ. මේක කරන්න යන හැම කෙනාම අන්තිමට අවුල් කරගන්න තමයි. ඇති තත්ත්වේ නෙවෙයි පාලනය කරකට ගැනීම නෙවෙයි කරන්නේ මේකෙන් කරන දන මේ තරංගෝලේ කාමෙමයි වඩා තණ්හාමයි මාන්නෙමයි දිට්ඨි ඒ නිසා මේ ඔක්කොම මේ තුවාලකින් ගලන සැලව වගේ තමයි තේරුණා. එකෙන් කියන්නේ මේ ඔක්කොම නරකයි කියලා නම් හොඳ භාවනා කරලා පස්සේ සර්වචනාසේ පාවිච්චි කරලා තියෙනවා මේක තව කෙනෙක් නිවන් දක්වා. ඒකනම් මේ ඒකුණ සර්වචනාසේ කියලා තියෙනවා ආදේශනා ප්‍රාතිහාරය එච්චර හොඳ එකක් නෙවෙයි. ඉර්ධි ප්‍රාතිහාරියත් එච්චර හොඳ එකක් නෙවෙයි. හොඳම ප්‍රාතිහාරිය තමයි අනුශාසන ප්‍රාතිහාරිය. එනිසා මෙවුවා අනාර්ය ක්‍රම අපි ලංකාවේ දැන් සෑහෙන මේක පිළිබඳව නිකන් මේ රැල්ල යනවා. මේ හිතාගෙන ඉන්නවා මේවා විශාල මේ ආධ්‍යාත්මික නැත්තම් කිසිම වැරද්දක් නැති දේවල් කියලා නමුත් මතකත යන කොයි මනසත් වැඩ කරන්නේ මේ වගේ ඒකට තරංග කියනවා ශක්ති කියනවා රසායනික ද්‍රව්‍ය කියනවා තාම හරි වචනේ අහුවෙලා නැහැ. ඉවතුලින් තමයි වැඩ කරන්නේ. භාවනාදි කරන්නේ මේව වැඩ කරන යාන්ත්‍රණේ තේරුම් ගන්න එක. එතකොට බොහෝ විට ඒවා ටිකක් පාන්නේ අර්ථයට ගන්න පුළුවන්කම තියෙන. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ කියලා තියෙන ඒවා බොහොම වටිනා මේ ඒවා පිළිබඳ ලොකු ප්‍රසාද හැඟීමකින් ඒ තරමටම මේ අගේ කළ යුතු පැත්තක් මේක ඇත්තේ නෑ. ඒ නිසා අපි කරන්න ඕනේ මෙවුව නෙමෙයි අපිට ඕන කරලා තියෙන්නේ යථා භූත ඥානෙ ඇති හැටිය තේරුම් ගැනීම. ඇති හැටිය තේරුම් ගන්නකොට කියන ප්‍රධානම බාධාව තමයි මේක. මොකද මෙවුවා ෂටගති මායාවී ගති සහ වංචනික ගති වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එනිසා මේවා පොඩ්ඩකට වහලා තියලයි අපි විපස්සනාව කරන්නේ. පස්සේ තමයි මේවා දිහා බලන්නේ බලනකොට තේනවා මේවා අපිව දාශ භාවයටපත් කරගන්න අපි දන්නේ නැති අපේ ස්විච් බෝඩ් එකක් කවුදෝ ඉඳගෙන මිරිකන. අපි මොනව කරනවද කියලා අපි දන්නේ නැත්ත්වයට එනවා. ඒ නිසා විපස්සනා භාවනා කරනකොට මේ තුසිම සූත්‍රයේ පැහැදිලිවම ਸਰවඥාසේ දේශනා කළා තියෙනවා ඉස්සල්ලාම ධම්මට්ටි ඥානෙ පහල කරගන්න යථාභූත ඥානෙ ඊට පස්සේ පුළුවන් මෙව හසුරවන්න නැත්නම් මෙව පිළිබඳව මේ අධි අධික්ෂණ ශක්තියකට යන්න ඒ ධම්මට්ටි එහෙම නැත්නම් දා මේ යථාභූත ඥානෙ නැතුව මෙව අතර ගත්තයි කියලා කියන්නේ වඳුරෙකුට දැලිපියක් හම්බුනා වගේ වැඩක්. අහුවෙන අහුවෙන දන කපන. එහෙම නැත්නම් දැලිපියෙන් කිරි කණ්ඩ හදනවා වගේ වැඩක්. කිරි කනවට වෙනුවට දිව කපා ගන්න එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා පිළිබඳව පුද්ගලික වශයෙන් නම් මම නම් කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් උනන්දු තියෙනත් ඉඳපා කියන එක නෙවෙයි තියෙන්නේ. ඒක හරි අමාරු විපස්සනාත් එක්ක ගල්පන්න. නවීන විද්‍යාවේ අයින්ස්ටයින් මතය අනුව ක්වොන්ටම් තියරි ක්‍රමයේ අනුව ශූන්‍යතාවය පැහැදිලි කරත්තේ කෙසේද? බුද්ධාමයේ පෙන්වා දී ඇති ශූන්‍ය ක්‍රමයට වෙනස්න්නේ කෙසේද පැහැදිලි කර දෙමින් කරුණාවයි ඉල්ලමි. ක්වොන්ටම් තියරික මිත්‍යා දෘෂ්ටි ක්‍රමයක් ලෙස දැක්විය හැකිද? කෙසේද මේක ඇත්තටම අපිට අදාළ විශයක් නෙවෙයි අපි අර සමහරලාට පුංචි පුංචි කාරණා අරගත්තට ඒ ක්වොන්ටම් ෆිසික්ස් කියන එක ගැන කියලා තියෙනවා යම් කිසි කෙනෙක් දන් කියනවා නම් ක්වොන්ටම් ෆිසික්ස් දන්නවා කියලා ඒ මනුස්සයා පැහැදිලිවම දන්නේ නැහැ කියලා. ඒක ඒක තමයි හොඳම නිර්මාණය. මොකද ඒකට මේ දාපු මේ නමක් විතරයි කිසි කෙනෙක් මේක දන්නේ නැතා. කිසි කෙනෙකුට මේක අල්ලගන්න හම්බ වෙන මොකද එහෙම අල්ලන්න එකක් නෙවෙයි මේකේ තියෙන විනාශ කරන ශක්තිය. අවබෝධ කරන මනුස්සයා තුළ අනිත්‍යත්වය පෙන්වන මිසක කාටවත් බාධා ගන්න එකක් මේකේ නෑ. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලින් අනිත්‍ය මේ ශූන්‍යතාවය ඔප්පු කරලා තිනවා කියලා එහෙම නියමයක් නෑ. ඒක නිසා මම දන්නේ කියලා තියනවලු මේ පය ගමනක් කරනකොට පය අත් පැකිල්ල වැටුණා වගේ නැද්දකින් මේක නොදැක්කනම් හොඳයි කියලා අයින්ස්ටයින් කිව්වා. ක්වොන්ටම් ෆිසික්ස් ගැන දැකලා ගොන අනේ මේක නොදැක්කනම් අර පරණ ෆිසික්ස් එක වැසෑයන ගාන කම්බ කරගන්න තිබ්බා. දැන් මේකත් එක්ක අලි අවුලකටපත් වෙනවා. නිසා මේකේ සමාන්තර භාවයක් අපි අර මේ වරින් වර වරින් වර නිදර්ශනයෙන් ගත්තට ඒ කියන තරම් ප්‍රබල සමාන්තර භාවයක් පේන්න නෑ තාම. ඒ නිසා මේක මේ තව ටික කාලයක් ඉන්න වෙනවා. මේ මේ දෙක අතර අනුයාත වීමක් වෙයිද කියලා බලන්න සුළු පිරිසක්. විද්‍යාඥයන් අතර 5%කටත් අඩු සුළු පිරිසක් මේකේ තියෙන වාචිය පැත්ත කල්පනා කරනවා. නමුත් වැඩි පිරිසක් තාම මිත්‍යා දෘෂ්ටිකයි. තාම තාම නෑ මේ ශක්ති පිළිබඳ දැනගත්තට මේ ਸਰුවචන් වහන්සේකට නම්බු වෙන විදිහට නැත්නම් මේක ਸਰුවචන්සේ කලින් දේශනා කරපයක් කියලා පිළිගන්න තාම කැමති නෑ. නමුත් සුළු පිරිසක් කරගෙන යනවා. ඒ අනුව වෙන්නත් මේ ප්‍රශ්නේ එන්න ඇත්තේ. ඒක නිසා මේ දැනට නෑ මේක පිළිබඳව 100ක් උත්තර දෙන්න පුළුවන් තරම් දත්ත එනිසා අපි බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට සතිය පිහිටවගෙන යනකොට යනකොට තේරෙන්න පටන් අරගනි ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට ඔප්නංවන්න පිටින් ජග් ගහන්න ඕන කමන්නේ. අපි අර වචන වගේක් අරගෙන පාවිච්චි කරාට මේ ඒක ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා. ඒ නිසා එච්චරම වයන දෙයක් නෑ. මයි ළඟ මේ කියන තරම් ගලපන්න තරම් මට ඒ නවීන විද්‍යාව ක්වොන්ටම් පිළිබඳව එච්චර හතල හැඳීමක් හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්ම පිළිබඳ පූර්ණ හැඟීමක් නැහැ. නමුත් මේ ප්‍රශ්නේ හොඳයි. මේක වැදගත් වෙන්නේ බටහිරට බුද්ධ ධර්ම වෙන යාම පිළිබඳව නැත්නම් බටහිර දැනුම සර්වඥාන්සේගේ දේශනය නිර්වෘල් කිරීමට උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන පැති දෙකෙන් නම් මේක වටිනාකමක් තියෙනවා. එතකොට ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. ඊට අමතරව අපිට තව තියෙනවා විනාඩි 15ක විතර කාලයක්. ඒ නිසා මම ආරාධනා කරනවා සභාවෙන් මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරුණාකර ඉදිරිපත් කරන්න. ප්‍රශ්නේ වෙන්නේ මේ අනාථපිණ්ඩික වාද සූත්‍රයේ විශේෂයෙන්ම රූප ගැන කතා කරනකොට ඒ රූපයක් දැකලා ඇති වෙන මනාපමනාප භාවයේ පිළිබඳව දැනුවත් වීමෙන් ඒකෙන් එන්න තියෙන බලපෑම ඒකෙන් එන්න තියෙන ඒකට කරන ප්‍රතික්‍රියා නතර කිරීමක් ගැන කතා කිරීමයි දවසේ එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරයෙන් කතා කරනකොට දේවල් මේ දැඩි ලෙස හිතට වඩා නොගෙන එහෙම නැත්නම් ඒක දැඩි ප්‍රතික්‍රියා නොකර සිටීම කියන අදහසේ අතර තියෙන මේ ගැළපීමක් මම හිතන්නේ ප්‍රශ්නෙක් මතු කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ කඩවැද්දේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා සඳහන් කරන්නේ උපේක්ෂාව කියන එකයි. මෙතනත් සරුවචනාසේ පතක් කරන්නේ උපේක්ෂාව කියන එකයි. උපේක්ෂාට එන්න තියෙන පාරවල් තමයි පෙන්ලා දීලා තියෙන්නේ. කෙලින්ම අපි ආහන දකින්න දේවල් පිළිබඳ උපේක්ෂාව භාවනා කරනකොට හිතට එන මේ චිත්ත රූප ඒ වගේ දේවල් පිළිබඳ උපේක්ෂාව ඒ වගේම තණ්හා මාන පිළිබඳ චිත්ති පිළිබඳ උපේක්ෂාව ක්‍රමේ ක්‍රමේ ක්‍රමේ අර ගොරෝසු දේ සියුම් දේ මාර්ගින් ප්‍රතිස්ථාපනය කරනවා සියුම් දේ අතිසියුම් දේ මාර්ගින් ප්‍රතිස්ථාපනය කරන යාමක් තියෙන්නේ එනකොට මේ උපේක්ෂාවෙත් ගුණාත්ම වශයෙන් පෙන්වනවා ගුණ වෙනසක් තියෙනවා එන්න එන්න එන්න එන්න ඒ නිසා සමහර ලාවට සාසනයේ උපේක්ෂා જાති 10ක් සඳහන් කරලා තියෙනවා මේ ඒවා එන්නේ එන්නේ සියුම් කරන ගිහිලා ඒ සංකාරූපේක්ෂාව තමයි දෙයටම සියුම් අවස්ථාව වශයෙන් පෙන්වන්නේ ඒක පෙන්වන්නේ රහතන් වහන්සේගේ හිතක් වගේ කියලා. මොනම සංස්කාරයක් આવත් උපේක්ෂා කරනවා. නමුත් අර මේ සූත්‍රේ පෙන්වන දනේ ගොරෝසු දේ මධ්‍යස්ථ දේ මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරනවා. ඒක සියුම් දේ මාර්ගයෙන් සියුම් දේ අතිසියුම් දේ මාර්ගයෙන් එකින් එක එකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් අර උපේක්ෂාවේ ගුණාත්මය වැඩි කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දෙයක් නැහැ කියන එකෙන් හෝ මේකෙත් තියෙනවා ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා කියලා උපේක්ෂාවම තමයි. මොකද උපේක්ෂා වර්ග තියෙනවා. ඉන්දෙන් දෙන්දෙන් සියුම් උපේක්ෂාට යාම තමයි කරන්නේ. අනේ ඇත්තටම අපිට භාවනා කරනකොට ඒ ඔය කායන පස්සනා වේදනාන පස්සනා චිත්තාන පස්සනා කරනකොට යෝගාවචරය වශයෙන් කරන මොකක්වත් නැහැ. යෝගාවචර කරන්නේ මේක බලනින්න එක විතරයි, එළඹ සිටි සතිය විතරයි. ඒකට එයාගේ ගැටේ ගැහිච්ච විදිහට ගැටේ ලියනවා. එනිසා දෙන්නේකොට සමානකමක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට ආනාපාන සතියේදී අනික් කරුණු යටපත් කිරීමක් අදහසක් ගන්න එපා. යටපත් කරන අදහසක් නෙවෙයි තියෙන්නේ මේ අරමුණ ආවා කියලා දැනගන්න එක විතරයි. යටපත් කරන අදහස් ගන්න නම් ඒ අනිත් අමතර අරමුණු පිළිබඳ ද්වේෂයක් පහළ වෙන්න ඕනේ යටපත් කරන්නේ ඒව කපලා දාන්න. එතකොට මධ්‍යස්ථීතකින් නෙමෙයි බලන්නේ. ඒ නිසා මේ ආනාපානේ මේ සත්‍ය මේ වේදනාව වශයෙන් ඇති දේ ඇති ඇතිර දකින්නකොට භාවනාවේ වෙන්න තියෙන දේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඊට කලින් හදාගත්ත සතියෙම තමයි. ඒ සතිය හොඳ පදනමක් ඉද දුන්නාට පස්සේ සම්පජඤ්ඤේ ඒ තාරාතිරම් බේරණ එක කරනවා. ඒක යෝන්සමස්කාට බොහොම සම්බන්ධයි චෛසිකයක්. සම්පජඤ්ඤේ නිසා සම්පජඤ්ඤය කියන එක යෝගාවචරයේ අතේ තියෙන උපකරණයක් නෙවෙයි. සතියේ වඩනකොට ලැබෙන මේ අත අතවාසිය. ලැබෙන ලාභයක් ඒ නිසා මේක සිද්ධ වෙන්නේ කායන පසන වේදන පසන ක්‍රමයේද කියලා ඒක අර ලියන්න තියෙන බල්ලෝ බල බැවිලක් වගේ දෙයක් කරන්නේ. එහෙම කරනකොට සතිය හිටින්නෙත් නැහැ. එතකොට වෙන්නේ සතියත් කැඩෙන. ඒක නිසා තමන්න තියෙන්නේ දිගටම වැඩේ වෙන බවට වග බලා ගත්තාම ගැටේ නිහෙන්නේ ගැටේ ගැහිච්ච කාලයට තමයි. නෑ ත්‍රිලක්ෂණේ මෙනෙහි කරන්න යන්න එපා කියන එකයි මම මේ කියන්නේ. සතිය පිටවන්න. ත්‍රිලක්ෂණේ මෙනෙහි කරන්න නම් මේ සතියෙන් හිත අයින් වෙන්න එපා අරමුණෙන් හිත අයින් කරන මේ හිත ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙයි එතකොට දැනගන්න. දැන් මේ තියෙන අනිත්‍ය ලක්ෂණේ මත වෙලා තියෙනවා, දුක්ඛ ලක්ෂණේ මත වෙලා තියෙනවා, අනාත්ම ලක්ෂණ මත කියලා තේරෙනවා. ඒකට දන්නවා මේකයි වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක කරන්න යන්න ගියොත් කරත් ඉතිසලා මේ ගුණාට ඉතිසලා කරත් දැම්ම එක වෙනවා. ඒ නිසා වැඩි භාවනා වෙන්න ඇරලා ඒකට අනුග්‍රහ කරනව ඇර තමන්ගේ මතිමතාන්තර ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් ඉක්මන් පේන පින්මක් පින්නව පැන්න වගේ තේරෙයි. නමුත් ඒ වගේම උදාතු අල්ලන්න කියලා පස්ස බිමන්න වගේ වෙලකුත් යන අතේ යන්න තරම් උපේක්ෂාවක් ඕනේ. එහෙම නැත්නම් තලතුණකමක් අවශ්‍ය වෙනවා. ඒක තමයි ඇත්තට භාවනාදී උගව දෙනකොට අඩු. ඒක මොකද මේ ප්‍රතිඵල හොයාගෙන යන වේග සීමා වේගමනකනේ අපි ඉදලා ඉන්නේ. නරක දෙයක් නෙවෙයි. නමුත් ඒකත් මේ කෙලෙසික ස්වභාවයක් බව තේරුම් ගන්න ඕනේ. හේතු සම්පාදනය කරලා ඵලාපේක්ෂාවකින් තොරව කරගෙන යනවා කියලා කියන්නේ නිවන පිළිබඳ හොඳ පැහැදිලි හැඟීමක් තියෙන කෙනෙක්. මම මෙච්චර කෙරුවා මට මේ ඵලය අවශ්‍යයි කියලා ඵල ඉල්ලගෙන ගන්න ගත්තොත් අඹුල්ලම තමයි කන්නේ. ඉදෙනකන් ඉඳ ඉස්සෙල්ලා අඹ කෑවම අඹුල්ලම කනවයි කියලා කියන්නේ. ඔබ තාජිකක් කළා හිටපුවා ඉදිල වැඩිච්චාම අරසක්. දැන් අපි අද මේ නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා ධම්රවි පදනම් වශයෙන් සංවිධානය කරන දීච්ච මේ භාවනා වැඩපිළිවෙලයි. ධම්රවි පදනම වශයෙන් මේ විදිහේ අනුමೋದනාවක් ඉදිරිපත් කරනවා. අද දින මේ භාවනාමය වැඩසටහන පැවැත්වීම සඳහා අවශ්‍ය පාස්කම් සපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පත් සභාදී ප්‍රදායකත්ව ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වේදම් වලට දායකත්ව ලබා දුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම සියලුම දෙනා සංවිධානය ඇති සම්බන්ධ වෙච්ච පේනුපෙන සිළුමැත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදනා ශීර්ෂයෙන් සාදුකාරයක් පවත්වමු. ඒ වගේම සියලු ඥාතීන් මිහිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ නැත්තෝ ජීවත් වෙන හෝ වේවා නැති හෝ වේවා ඉන්නා තැනක සිට අපි මේ කරන්නේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කාර්යය පවත්වනවා. ඒ වගේම අපාපටත් මේ පින එකසේ හේතු වාසනා වීමෙන් මේ ජීවිතයේදීම ඒ ගෞතම සිත සම්බුද්ධ ශාසනය ඇතුළතදීම ඒ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාළ ඒ නිර්මල ධර්මය අවබෝධ කර ගැනීමටම මේ පිනාපවට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඊයදාසින් අපි ඊතාවතා ආචාති ගාථා සජ්ජායනා කළා දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. ittavata ajanammihi sambataṃ puñña sampadaṃ sabbhi dīvānumodantu ittavata ajanammihi sambataṃ puñña sampadaṃ sabbhi bhūtānumodantu එත්තාවතා ච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා මුදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු